මයි පටාචාරා හිමි සරණ සොයාවෙමි මගේ දරු සැනසිල්ලකි මට මේ ආයෙත් ලොකු සැනසිල්ලකි මට බලන්න බුදු සාමිනේ දරන්න බැහැ සෝගිනි මමයි පටාචාරා හිමි සරණ සොයාවිමි බලන්න